අරුණ මනතුංග මහත්මයා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්ස අද බොහොම අපූරු විස්තරයක් අපිට කියලා දුන්නා ඒකේ තියෙන අපූර්වත් අපූර්වත්වය තමයි ස්වාමීන් වහන්ස මට හිතෙන හැටියට දැන් අපි දැන් යම් කිසි දෙයක් හරි පුද්ගලයෙක් හරි ලස්සනයි කියලා හිතනවා නම් ඒක ඇත්ත වශයෙන්ම ඒ තියෙන දේ නෙවෙයි කියන එක මේ දැනුම තුලින් තවත් විදිහකට පැහැදිලි වෙනවා. ඒ කියන්නේ අපි අන්වීක්ෂයක් තුලින් හමක් දිහා බලන්න පටන් ගත්තොත් ඒක එන්නේ එන්නේ සම්පූර්ණයෙන් එළියෙන් පේන තත්ත්වයට වඩා හොඳටම වෙනස් වෙනවා. ඒ වගේමයි ස්වාමින්වහන්සේ ගන්ධය ගැන කිව්වා. ඒකෙත් කැමැති අකමැති එයාගේ තියෙන සුවඳ නැත්තම් මලේ තියෙන සුවඳ කියලා හිතුවට ඊට වඩා වෙනස් සත්‍යයක් කියන එක අපිට මේක තේරෙනකොට ඒකෙන් අපිට ඒවට තියෙන දැඩි ඇලීම හරි ගැටීම හරි අඩු කරගන්න මේක ප්‍රස්තුතයක් වෙනවා නේද ස්වාමීන් වහන්සේ අනිවාර්යෙන්ම ඒ නිසා තමයි ඇත්තටම මේ පරමාර්ථ වශයෙන් දේවල් බෙදා බැලීමේ තියෙන වැදගත්කම මොකද අපිට අවිද්‍යාව මතනේ මේ සියලුම ක්ලේශයන් හටගන්නේ ඇලීම ඇති වෙන්නේ ගැටීම ඇති වෙන්නේ සියල්ලම සියලුම ක්ලේශයන් පදනම්ව පවතින්නේ අවිද්‍යාව මත. ඒ කියන්නේ නොයැටීම මත. එතකොට මේ නොයැටීම ඇති වෙන්නේ ඇයි? මේ ඉන්ද්‍රයන්ට ලෝක ස්වභාවය ග්‍රහණය කරගන්නට තරම් ඉන්ද්‍රයන් සමත් වෙන්නේ නැහැ. චක්කු සෝත ගාන දැන් චක්කු ඇසට ගෝචර වෙන්නේ වර්ණ සටහන පමණ. අනිත් මොකක්වත් ඇහැට ගෝචර වෙන්නේ නැහැ. ඒතර ඇහෙන් විතරක් දේවල් හඳුනගන්න උත්සාහ කළොත් කොහොමවත් ලෝකය හඳුනන්න බෑ. කනට ගෝචර වෙන්නේ ශබ්ද සටහන විතරයි. නාසයට ගන්ධය, දිවට රසය, කයට පොට්ටබ්බය. ඊට පස්සේ සිතට අර හැම එකක්ම දැනෙනවා. හැබැයි සිතට මේවා මනුලොවදී මේවා සිතට ගන්නට වෙන්නේ අර ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ප්‍රමාණය මත. එතකොට දැන් ඉන්ද්‍රයන්ට මේක හරියට ගෝචර වෙන්නේ නැහැ. හැබැයි ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ටික නැති වුණොත් එහෙම මේක හරියට හඳුනා ගන්නත් බෑ. එතකොට දැන් අපි එතකොට කරන්න වෙන්නේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ටික උදව් කරගෙන සිතට දැනෙන දේ සති සම්පජඤ්ඤයෙන් යුක්තව විග්‍රහ කරගන්නට ඕන. ඇත්තට මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අන්න එහෙම විග්‍රහ කරන්න ඔතුමා කිව්වා වගේ අපිට ඇහැට පේන්නේ නැති දේ අන්වීක්ෂයකින් බැලුවහම අපිට පේන්න ගන්නවා එතන සිද්ධ වෙන දේ. දැන් කෙස් ගහක් කියලා අපි ගත්තට කෙස් ගහ අන්වීක්ෂයකින් බැලුවන් පස්සේ ඒක ඇතුලේ අනේක ප්‍රකාර සත්තු. එතකොට ඒ සත් ඒ සත්තුන්ගේ ඇතුලේ තවත් සත්තු. මෙහෙම මෙහෙම පේනකොට මේක ඇලුම් කරන්න තරම් දෙයක් නෙමෙයි කියන එක අපට දැනෙන්න ගන්න. ඊට පස්සේ දත් ටික ලස්සනයි වගේ පෙන්වනට මේවා ඇතුලේ කුහර ඊට පස්සේ ඒවා ඇතුලේ විවිධ සත්තු කෙලවරක් නැතුව ඒවා දකිනකොට ඒක ඒ විදිහට ඇලොම් කරන්න තරම් වැදගත් දෙයක් නෙමෙයි කියන එක අපට දැනෙන්න ගන්න. මෙන්න මේ විදිහට මේ පරමාර්ථ වශයෙන් දේවල් බෙදා බලන්න බෙදා බලන්න තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ මේවා ඇත්ත తত্ত্বය හරියට හඳුනා ගන්න. ඉතින් යථා භූතං පස්සති පජානාති. යථා ස්වභාවය දකිනව නුවණින් අවබෝධ කරනවා. අන්න එතකොට තමයි නිබ්බින්දති විරජ්‍යති විමුච්ඡති. නිබ්බින්දති කියලා කියන්නේ විඳින්නේ නැහැ. කියන්නේ විඳින්න වැදගත් යමක් සාරවත් දෙයක් දකින්නේ නැහැ. විරජ්‍යති ඇලෙන්නේ නැහැ. ඇලෙන්න තරම් වැදගත් යමක් එහි දකින්නේ නැහැ. මේකේ යථාර්ථය පෙනෙන. විමුච්ඡති. ඒකෙන් බැඳෙන්නේ නැහැ. ඒකෙන් සිත මුදවා ගන්නට, ඉවත් කර ගන්නට, බැහැර කර ගන්නට පුළුවන්. ඉතින් ඒ යථාභූත දර්ශනය එහෙම නැත්නම් සම්මා දිට්ඨිය නිවැරදි දැක්ම අපි තුල පහළ වෙන ප්‍රමාණයත් එක්කලා අපට ওই විදිහෙන් අවබෝධය ඇති වෙනකොට තමයි ක්ලේශයන් දුර වෙන්නේ. මොකක් නිසාද? සියලුම ක්ලේශයන් රඳා පවතින්නේ අවිද්‍යාව පාදක කොටගෙන පරමාර්ථ විග්‍රහය තුළ ඒ අවිද්‍යාව ටික ටික දුරු වෙනවා ඒ දුරු වෙන දුරු වෙන ප්‍රමාණයත් එක්කලා අපිට පුළුවන්කම තියෙනවා අවිද්‍යාව දුරු වෙන දුරු වෙන ප්‍රමාණයට ක්ලේශයන් ආවම කරගන්න එහෙමයි ස්වාමීන් වහන්සේ ඒත් එක්කම උතන තවත් සියුම් ලස්සන කාරණයක් තියෙනවා. දැන් ඕක දිහා බලනකොට එක විදිහකට කියන්න පුළුවන් මේක මහා මායාවක් මේක කිසිම දෙයක් නැති දෙයක් කියලා. එතකොට අයි අර වෙනස් වීම තුල දෙපැත්තකින් බලනකොට එක එක විදිහට කොටස් කොටස් වෙන් වෙවි පේන தත්ත්වේ එහෙම කියන්න පුළුවන්. නමුත් ඊට වඩා ප්‍රඥාවත් එක්ක ඒක බලනකොට තේරෙනවා මේ විදිහට බලනකොට මෙහෙම පේනවා එතකොට ඒකේ ආසාවක් ඇති වෙනවා නමුත් තවත් විදිහකට මේක සිද්ධ වෙන දේ දකිනකොට මේ විදිහට වෙන්නේ එතකොට එතන ආසාව නැති වෙනවා අන්න එතනේ process එක දකිනකොට කිසිම දෙයක් නෑ මායාවක් මුලාවක් කියන එකට වඩා වෙනස් විදිය අර අර අපේ හිතේ අර ප්‍රසාදයන් අප්‍රසාදයන් ඇතිවීම ඒ ඒ ක්‍රමය දකින්න පුළුවන් වීමක් ගොඩක් වැදගත් නේද ස්වාමීන් ඔව් ඒ කියන්නේ දැන් අපි ඇත්තටම විදර්ශනා වශයෙන් අපි පුහුණු කරන්න ඕන බාහිර ලෝකය විදර්ශනා කරන්නත් ඕන ඒත් එක්කම අපට පුළුවන් වෙන්න ඕන අපේ මනස ඒවට ප්‍රතිචාර දක්වන ආකාරය. එතකොට අර අවිද්‍යාවෙන් අපිට මේක මේ මේ විදිහයි කියලා හැඟෙනකොට ඒකට ඇලුම් කරන ආකාරය ඊට පස්සේ ඒක පැහැදිලිව මෙතන මොකක්වත් නැහැ කියලා දකිනකොට ඒ තෘෂ්ණාව අඩු වෙන ආකාරය. එතකොට ඒ පැත්ත දකිනකොට අපි අපේ මනෝභාවයන් විදර්ශනා කරන. ඒ කියන්නේ චිත්තානුපස්සන, ධම්මානුපස්සන වශයෙන් අපි ලෝකය දකින්නට එතන ධම්මානුපස්සන වශයෙන් බාහිර ලෝකයක් අපට ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් චිත්තානුපස්සන වශයෙන් ගැනෙන්නේ තමන්ගේ මානසික தত্ত্ব. ඉතින් ඒක බාහිර ලෝකය විදර්ශනා කිරීම වගේම අපේ මනෝභාවයන් විදර්ශනා කිරීම විශේෂයෙන් වැදගත් වෙනවා කෙලස් ප්‍රහාණය කරන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පිං සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි.